අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ දානය තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ කෙසේද කියන එක. අපි දන්නවා පින්වතුනි දානය කියලා කියන්නේ දස පාරමිතාවෙන් පළවෙනි පාරමිතාව බව. මේ ලෝකේ දන් නොදෙන කෙනෙකුට අරියත් බෝධියක් පිළිබඳව හිතන්නවත් පුළුවන් කමක් නැහැ. එනම් මිනිසත් භවය තුල අපි මේ සංසාර දුකෙන් එතර වෙන්නට නම් ඒකාන්ත වශයෙන්ම මේ දානය කියන පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. මේ දානය සම්පූර්ණ කරනකොට අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්නය ඇසුවොත් අපි දන්නවා මේ සීලය පුරනවා කියන එක. එහෙම නැත්නම් සීලය කියන ගුණය වඩනවා. දැන් බලන්න දානය කියලා කියන්නේ මොනවද? පුද්ගලික වස්තුව නේද? එනනම් මේ ඔදි වශයෙන්, ව්‍යංජන වශයෙන්, කැවිලි පෙවිලි වශයෙන්, පිරිකර වශයෙන් මේ පින්වතුන්ගේ සතුව තිබුණා. gedara තිනකොට මේ පින්වතුන් මේවා පරිහරණය කරන්න ඇති අසුරන්න ඇති මේ මේ මළු වලට මේ මේ දේවල් දාන්න ඕනේ කියලා සාකච්ඡා කරන්න ඇති මේ මේ ව්‍යංජන තමයි අපි දානට අදන්නේ කියලා අල්ලන්නේ නැති, ඕදන්නේ නැති, කපන්නේ නැති, ඇඳි නැති. හැබැයි මේ දානමය පූජනීය වස්තුවක් කොට සකස් කරලා තථාගතයන් වහන්සේ අභිමුඛයේ සම්බුද්ධ පූජා පවත්වලා ඒකේ දෙවෙනි කොටස පාත්‍රයට දුන්නාට පස්සේ කවුරුත් ඇඳ අරගෙන ගින් පාත්‍රයේ ඇතුලේ තියෙනක හොයලා මොනවද දන්න යට වෙලා තියෙන්නේ මේකේ හල බෙදලාද නැද්ද කියලා එහෙම හොයන්නේ නැහැ. එහෙම හොයන්න බෑ කාටවත්. ඇයි ඒක සාංගික වුණාට පස්සේ අයිතිය නැතුව ගියා. එහෙනම් මේ ලෝකේ මේ අයිතිය නැති කරන්න තථාගතයන් වහන්සේ මෙච්චර විශාල ධර්මයක් දේශනා කළේයයි. භාග්‍යතුන් වහන්සේ නමකට පුද්ගලෙකුගේ අයිතිය නැති කිරීමේ උවමනාව ඇයි ඇති වුනේ කියලා බැලුවාම කායික මානසික කියන දුක පවතින්නේ පින්වතුනි අයිතිය මත. දැන් බලන්න කාගේ දෝ සෙරප්පු දෙකක් නැති වෙනවා මෙතන. ඇත්තටම මේ වෙනකොටත් නැති වෙලාද දන්නෙත් නැහැ. එහෙනම් එහෙම නැති වෙච්ච ගමන් අපට පණිවිඩය කියනවා අන්න අරයාගේ බාට දෙක නැති වෙලාලු කියලා කිව්වම ඒක අපට ප්‍රශ්නයක්ද පණිවිඩයක්ද? ඒක පණිවිඩයක්. ඇයි කාගේදෝ බාට දෙකක් නැති වෙලා? නිල් පාට සුදු පාට මල් දෙකක් තියෙන බාට දෙකක් නැති වෙලාලු කියපු ගමන් බඩත් එක රත් වෙන ඒ බාට දෙක මගේ. එහෙනම් මගේ දෙක නැති වුණායි කියලා ඇයෙනකොට විශාල කම්පනයක් ඇති වෙනවා. ඒකේ අයිමි වෙච්ච වේදනාව දැන් දැනෙනවා. එහෙනම් මේ ලෝකේ මේ අයිතිය තමයි හැම ප්‍රශ්නයකම මුල. මිනිස්සු පාර යනවා තව මිනිස්සු පාර යනවා එහෙනම් මේ පැත්තෙන් යන කට්ටිය දිහා අර පැත්තේ කට්ටිය බලාගෙන යනවා අර කට්ටිය දිහා මේ කට්ටිය බලාගෙන යනවා අපි ඒ දෙකලා දිහා බලාගෙන අපිත් යනවා ප්‍රශ්නයක් නැහැ හේතුව අයිතියක් නැහැ බැරි වෙලාවේ අපේ දුවෙක් හරි පුතෙක් හරි අර කණ්ඩායමේ හිටියොත් මොකද දන්න අපේ දුව පුතා පිළිබඳ මේ කට්ටිය මෙච්චර වමනායෙන් බලන්නේ කියලා දැන් අපි කලබල වෙන්නේ නැද්ද? අර මිනිසුන්ට නිନ୍ଦා අපාස කරන්නේ නැද්ද? අන්න බලන්න අයිතිය නිසා ගොඩනැගිච්ච ප්‍රශ්නය. එහෙනම් මේ අයිතිය තමයි මේ ලෝකේ මානසිකව කායිකව මේ ජීවියා ඉපදිලා දුක් වෙන්න හේතු වෙලා තියෙන්නේ. මේ ධර්මතාවය තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් දැකලා දානං කියන වචනේ දේශනා කරනවා දන් දෙන්න එනම් අත්තරින්න කියන එක කියන්නේ එහෙනම් මේ පින්වතුන් සොයා සපයා ගත්තා පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා පූජනීය දානමය වස්තුවක් වශයෙන් සකස් කරලා මේක සංඝයාට මේක දෙන්න ඕනේ මේක දෙන්න ඕනේ කියලා එකත් පසව ඉටගෙන මේවා බෙදලා අත්තරිනකොට මේ ව්‍යංජනවල තියෙන අයිතිය අත්තරුණා මේ සේරම පරිස්කාරවල තියෙන අයිතිය අත්හැරුණා සාංගික වුණා එහෙනම් අපි මේ අදින්නා දාණය කියන සීලය අපි සමාදි වුණා මොනවද මේ දානය තුලින් ලැබෙන්නේ අපිට ආයුෂය වන්නේ සැපේ බලය ප්‍රඥාව. එහෙනම් අපි දානයක් නැත්නම් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව සබ්බේ සත්තා ආහාර අට්ටිකා මේ ලෝකේ සෑම සත්‍යයක්ම ආහාර වලින් ජීවත් වෙයි. එහෙනම් සංගයා ජීවත් වෙන්නේ සිව්පසෙන්. එහෙනම් සංගයා ಗುಣ වඩලා අරියත් වෙනකන් ජීවිතේ රැක ගන්න ඕනේ. උන්වහන්සේලා මාර්ගඵල නිවන් අවබෝධ කරනකම් ජීවිතය ආරක්ෂා කරන්න ඕනේ කියලා ගස් උඩ පැල් රැකලා ආලා වපුරලා කපලා කොටලා උයලා පියලා ගෙනල්ලා පූජා කරනවා අපේ මාන්සි අපට කිසිම වටිනාකමක් නැහැ අපේ දුක අපේ වස්තුව පිළිබඳ කිසිම උවමනාවක් නැහැ සංගයා ජීවත් කළ යුතුයි කියන ඒ අරමුණ අදිස්ථානය තමයි අපේ සිත්වල බෞලව පවතින්නේ ඒ නිසා අපි මේ පුද්ගලික දේ පූජා කරලා උන්වහන්සේලා ජීවත් කරවලා ජීවදානමය පින්කමක් කළා. එහෙනම් අද ජීවදානමය පින්කම තමයි තථාගතයන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වලා ගණනින් කියනවා නම් හත් නමකට දානේ පූජා කරලා හත් නමකට ජීවදානමය පින්කමක් සිදු කළා. එහෙනම් ඒක තුළින් පාණාතිපාතා වේරමණී සිකපදය සමාදි වුණා. එහෙනම් මේ දාණය ශරීරගත වෙලා ආමාශයේ තැඹිලා ලේ බවට මස් බවට තෙල් බවට අස්ති බවට ඇට මිදුළු බවට පත් වෙලා ඇටළු මිදුළු වලින් ශක්තිය නිස්පාදනය වෙලා ලෝභ දේශ මෝහ ප්‍රවාරණය කරන්න නිරෝධ කරන්න ඒ ශක්තිය ආයෝජනය කරනකොට මේ සම්බුද්ධ ශාසනයට අපිතරම් මහත්ඵල ආනිසංසදායක කටයුත්තක් කරපු කෙනෙක් නැති තරම් එහෙනම් මේ පාණාතිපාතා සිකපදේ රැකලා නිකන් හිටියේ නෑ. භික්ෂුවකට ගාක වැටිච්ච gediyak අවුලන්න අවසර නෑ. අනුන්ගේ වත්තක් මැදින් යන්න අවසර නැහැ. තවත් කෙනෙකුගේ වත්තේ තියෙන ගයේ සෙවණ භුක්ති විඳින්න අවසර නැහැ. එහෙනම් ගාක තියෙන gediyak කඩා ගන්න අවසර නැහැ. කොළයක් කඩන්න අවසර නැහැ. එහෙනම් භික්ෂුව කියන්නේ මේ ලෝකේ අන්ත අසරණම වෙච්ච විඥාණය. එහෙනම් ගත්තොත් අදින්නා දාණය දුන්නොත් දාණය එහෙනම් මේ පින්වත්තුන් සියලෝම දෙනා දැනගෙන ඉන්නවා සංඝයා ගන්නෙ නෑ ගත්තොත් අදින්නා දාන වේරමණී කියන සිකපදේ කැඩෙනවා එහෙනම් සංඝයා ගන්න නැති නිසා අපි කැමැත්තෙන් දෙන්න ඕනේ එහෙනම් හොඳට නාලා පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර වලින් සැරසිලා පන්සිල් සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේට අග්‍ර කොටස පූජා කරලා දෙවෙනි කොටස ගෙනල්ලා කැමැත්තෙන් පූජා කරනවා සාංගික දානයක් කොට අන්න අදින්නාදානා වේරමණී සිකපදය ආරක්ෂා කළා. මේ දාණය තුලින් රසකාමයේ නැද්ද ගන්ධකාමයේ නැද්ද ස්පර්ශකාමයේ නැද්ද එහෙනම් මේ සෑම දානයක් තුළම පංචකාමයේ තියෙනවා පින්වතුනි ලුණු ඇඹුල් වදිනකොට අන්න රසකාමයේ විඳිනවා පපඩම් පොඩි වෙනකොට ඒ ශබ්දකාමයේ විඳිනවා. ලස්සන දේවල් දකින්නකොට ලුණු ඇඹුල් වලින් තියෙනවා දකින්නකොට දික්ටි කාමයේ විඳිනවා. සුවඳ දැනෙනකොට ගාහන කාමයේ විඳිනවා. අනනකොට ඇඟිලි වලට තැවරෙනකොට ඒ ස්පර්ශ කාමයේ විඳිනවා. බොහොම ප්‍රණීත දාන වේලක් කියලා සන්තෝෂ වෙනකොට මානසික කාමයේ විඳිනවා. එහෙනම් සලායතන තුලින්ම එයා කාම පාම පංච කාමයන්ම වින්දනය කරනවා. එහෙනම් මේ වගේ පංචකාමයන් වින්දනය කරන්න පුළුවන්කම තියෙද්දී මේ පින්වතුන් මේ සුවඳ දැනෙයි සුවඳ කාමයේ විඳී බැරි වෙලාවත් කියලා මුඛවාඩම් බැඳගෙන ස්පර්ශ කාමයේ Tamanට දැනෙයි කියලා ඒක ඇඳිවලින් පරිහරණය කරලා මේක තුළ යම්කිසි අවස්ථාවක සුවඳවත් දේවල් ලස්සන දේවල් අපට පෙනෙයි කියලා මේක හොඳට පියන වාලා රෙද්දකින් හොඳට හොතලා උඩින් ගැටයකුත් දාලා මේක ඔළුවේ තියාගෙන ගෙනල්ලා පංචකාමයන් පිනවන්න තිබිච්ච අවස්ථාවෙන් කිසිම දෙයක් පිනවන් නැතුව ඒක තුළ සීලේ පීඨවලා හැමදේම පූජා කරලා ඈතටකින් වාඩි වෙලා සාදුකාර දිදී ඉඳලා මේ පින්වතුන් කාමයේ සුමිච්ඡාචාර වේරමණී සිකපදයේ සමාදි වුණා එහෙනම් මේ පින්වතුන් මේ පූජා කරපු දාණය තුළ තවත් මොනවද පූජා කළේ කියලා බැලුවාම පරම සත්‍ය පූජා කළා. එහෙනම් බත් දාණය වැඩිපුර දෙනවා. ව්‍යංජන දාණය අඩුවෙන් දෙනවා. ඇයි ව්‍යංජන කියන දේ බත්තල තරමට අනුව අඩුවෙන් ගන්න ඕන එකම්. එහෙනම් කවුරු හරි කෙනෙක් ව්‍යංජන ඇඳි 25ක් විතර බෙදලා බත් ඇඳි භාගයක් බෙදනවා නම් එතන පොඩි දෝෂයක් තියෙනවා. එහෙනම් බත් වැඩි වෙලා ව්‍යංජන අඩු වෙන එක තමයි සම්ප්‍රදාය. නමුත් සංඝයා කෙනෙකුට යම්කිසි අවස්ථාවක සිටවිල්ලා පාළ වුණොත් ඇයි මේ ව්‍යංජනේ අඩුවෙන් දෙන්නේ? ඇයි මේ ව්‍යංජනේ වැඩියෙන් දෙන්නේ? ඇයි මේ අඩුපාඩුකම් මේක තුල ඇති වෙන්නේ කියලා දැනගත්තාම ඒ විඥාණය තුල තවත් අදහසක් පාළ වෙනවා. පරිප්පු කියන එකයි බත් කියන එකයි ඔක්කොම එකයි මා පොළවේ පස් එහෙනම් මා පොළවේ පස් තමයි ගොයම් බවට වී බවට බත් බවට පත් උනේ මා පොළවේ පස් තමයි ගස් බවට පැල බවට පරිප්පු බවට පත් උනේ. ඒ මා පොළවේ පස් තමයි මේ සේරම කැවිලි පෙවිලි බවට පත් උනේ. එහෙනම් මේ හැම දෙයක්ම සතරමා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ දාණය තුල තියෙන්නේ හතරයි මෙතන 25ක් බෙදුවට මෙතන තියෙන්නේ හතරයි කියලා පරම සත්‍යයෙන් දැකලා අඩුපාඩු මොකවත් නැහැ මගේ කර්මයට අනුව මගේ කුසලයට අනුව මා ලබාගත යුතු ප්‍රමාණයයි මට අද ලැබිලා තින්නේ කියලා සන්තෝෂ වෙනකොට එයා පරම සත්‍යයෙන් සම්පූර්ණත්වයේ ලබනවා මුසාවාදයේ වේරමණීය සික්ඛාපදයේ සමාදි වෙනවා ඒ වගේම තමයි මේ දාණය අපි පූජා කරනකොට මේ දාණය තුලින් ගන්ධේ මත් වෙන්න බැරිද? වටිනාකමින් මත් වෙන්න බැරිද? ලෝභයෙන් මත් වෙන්න බැරිද? ස්පර්ශයෙන් මත් වෙන්න බැරිද? ලුණු ඇඹුල් රසයෙන් මත් වෙන්න බැරිද? එහෙනම් පංචකාමයන් තුල මත් වෙන්න අවස්ථාව තියෙද්දී ඒ මත් වීම මොකටවත් ගොදුරු වෙන්නේ නැතුව අපි මේක පූජා කරලා මජ්ජපමා දට්ටානා වේරමණී කියන සික්කපදයේ සමාදි වුණා. එහෙනම් මේ පින්වතුන් දානීය දීලා දානීය තුලින් සීලය කියන පාරමිතාව සමාදි වුණා. එහෙනම් බෙදනකොට මේ දානීය කිසිම හේතුවක් නිසා අකටයුතු ලෙස නොබෙදා අමතක වෙලා සමහර දේවල් බැරි නොවි හැමදේම කල්පනාවෙන් යුක්තව එකත් පසක වෙඳලා බෙදලා ඊරෙන් නැතුව වැක්කෙරෙන් නැතුව වැටෙන් නැතුව වැරදෙන් නැතුව අමතක වෙන්නේ නැතුව මොනවද මේ කටයුතු වල කර කෙලේ කියලා බැලුවාම සීය පීටෙව්වා. චිත්තානුපස්සනාවෙන් යුක්තව දානය පිළිගන්නවා. එනම් මේ පින්වතුන් දානය පූජා කළා, සීලය වැඩුවා, භාවනා කළා, චිත්තානුපස්සනා භාවනාව. එහෙනම් මේ විදියට මේ පින්වතුන් දාන සීල භාවනා කටයුතු වල නිරත වෙලා ඉන්න මොහොතේ මේ ධර්මය හොඳට අවබෝධ කරගෙන ඉන්න මොහොතේ අපි තවත් කාරණාවක් කියන්න කැමති මේ දාණය තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද? ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තුලින් අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්නේ කොහොමදයි කියන ධර්මය එහෙනම් කල්පනා කරලා බලනකොට මේ නාමයේ වශයෙන් රූපයේ වශයෙන් තිබුණේ මොනවද? අපගේ කර්මය නේද? මේ ඔදිව්‍යංජන නෙමෙයි පින්වතුනි අපේ කර්මය බත් නෙමෙයි කැවිලි පැවිලි නෙමෙයි මේක අපේ කර්මය අපි මේ මිනිසත් භවයට එනකොට <clears throat> උත්පත්තියට හේතුවක් ගෙනාවා. ඒක තමයි අපි දරාගෙන හිටපු කර්මය. ඒ කර්මයට අනුව ආයුෂයේ වන්නේ සැපේ බලය ප්‍රඥාව අපට ලැබුණා. කාලයේ දීපේ දේශයේ කුලයේ මව තීරණය වුණා. ඒ කර්මයට අනුව තමයි ස්ත්‍රී පුරුෂ කියන කය ලබාගෙන নানা ප්‍රකාර ඇඳුම් ඇඳගෙන අපි වාඩි වෙලා ඉන්නේ මේ කර්මානුරූපීව සිදුවෙච්ච නැටුමක් මේක එහෙනම් අපි මේ කර්මය කියන නාට්‍ය වේදිකාවේ නලුනිලියෝ වශයෙන් විවිධ චරිතවල රඟපාමින් සිටිනවා. එහෙනම් මේ භෞතික දුකට මානසික දුකට හේතු වෙච්ච මේ භෞතික වස්තු තමයි පින්වත්නි මේ දුකට හේතුව එහෙනම් දාණය තමයි නිරෝධ කරන ක්‍රමවේදය බලන්න චතුරාර්ය සත්‍ය දාණය තුල තිබිලා එහෙනම් මගේ රුපියල් 5000 කියලා ඉතාගෙන කිසිම කෙනෙකුට දෙන්නේ නැතුව මේක අංගාගෙන ඉන්නවා. අන්න ලෝභය හිතන අයට දානයක් දෙන්න කියලා ඒ 5000 පාකට මාරු කරලා එක දාකොලයක් අරගෙන ගිහිල්ලා කැවිලි වශයෙන්පත් කරනවා එක කොලයක් අරගෙන ගිහිල්ලා පළතුරු වශයෙන්පත් කරනවා තව එකක් දානේ වශයෙන්පත් කරනවා තව එකක් පිරිකර වශයෙන්පත් කරනවා තව එකක් අරගෙන ගමන් ගාස්තු වශයෙන් වියදම් කරනවා දැන් 5000 දෙන්න අකමැති කියලා පෙට්ටගමේ අංගගෙන හිටපු 5000ට මොකද්ද උනේ ඒක කොටස් වශයෙන් කැඩිලා ඒක දානමය පූජනීය වස්තුවක් වෙලා ඒක පූජා වෙලා අත්හැරුණා. දැන් පාත්‍රයේ තියෙන මොකවත් ගන්න බෑ. පිරිකරවල තියෙන සබන් කැටයක් ඉල්ලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක පූජා වෙලා ඉවරයි. බලන්න පින්වතුනි, ලෝභය අලෝභය වෙන ක්‍රමවේදය. එහෙනම් අපි ළඟ ගොඩාක් ලෝභ සාගත දේවල් තියෙනවා අත්තරින්න බැරුව. එහෙනම් ඒක කාණ්ඩ වශයෙන්, රූප කලාප වශයෙන් වෙන් කරලා කොටස් කරලා දන් දුන්නාම හරි සරලයි දන් දෙන්න. අනේ උපාසකම් මේ තාත්තේ අර ඉඟන්නට රුපියල් දෙකක් දෙන්න කිව්වාම අන් දැන් දෙන්නම් පුතේ කියලා රුපියල් 10ක් දෙනවා. හැබැයි අර ඉඟන්නට රුපියල් 5000ක් දෙන්න කියලා කිව්වනම් ඉඟන්නට 5000ක් දෙන සිරිතක් තියනවාද? එහෙම 5000 දීලා හරියනවාද කියලා තර්කයක් ඇදෙනවා. හැබැයි 5000 ඒවා මුළු ජීවිත කාලෙම 5000ක් දෙනකොට 25000ක් දීලා නේද මුළු ජීවිත කාලෙම ඉඟන්නන්ට බලන්න 25000ක් දීලා තයාට දුකක් දැනිලා නැහැ එයා කරදර වෙන්නේ නැහැ 25000ක් මං ඉඟන්නට දුන්නයි කියලා. කිසිම තැනක වේදිකාවක කියන්නෙත් නැහැ ඉඟන්නන්ට මං 25000ක් දීපු පින්වතෙක් කියලා. ඇයි එයාට එහෙම දෙයක් දුන්නයි කියලාත් එයාගේ මතකේ නැහැ. හැබැයි එක පාරට රුපියල් 5000 දුන්න ජීවිත කාලෙම කියනවා මං වාගේ මිනිස්සෙක් මිනිස්සයෝ හිතාගන්න ඉංගන්නට රුපියල් 5000 දීපු මිනිස්සේ මම 1968 කියලා ඒක කිය කිය ඇවිදිනවා එහෙනම් මේ ලෝභය අලෝභය කරන්න තියෙන එකම ක්‍රමේ තමයි මේ දානීය කියන පාරමිතාව. අපි ලෝභයෙන් වටිනාකමෙන් අල්ලාගෙන ඉන්න හැම දෙයක්ම කොටස් වශයෙන් කඩලා ඒක පුංචි පුංචි නාම රූප බවට පත් කරලා එහෙම කළාට පස්සේ අර වටිනාකම තුනී වෙලා යනවා බැඳීම ක්‍රමානුකූලව නැති වෙලා යනවා දැන් අපට පුළුවන්කම තියෙනවා පූජා කරලා ඒකට සාදුකාරයක් දෙන්න එහෙනම් මේ වාගේ අපි ලබාපු මිනිසත් භවයේ හැමදාම අපට දුකක් නැද්ද මේ පින්වත්තුන්ට මේ ධර්ම දේශනාව පැය 3 දක්වා දීර්ඝ කෙරුවා අරේට ඇඹරෙනවා මේට ඇඹරෙනවා කකුල් දිගරිනවා ටික ටික ටික ටික තරහා වැඩි වෙලා පස්සේ ආම්දුරන්ට ඉතින් බයිනවා මොනවද දන්නේ මේ තරම් පල්ලලි කියවනවා මේක ඇයිලා ඇයිලා දැන් මේක දානේ ගන්නත් බෑ විකාලෙටත් හම්බෙලා දැන් දරුවොත් අඬනවා ගෙදරත් යන්න තියෙනවා මොකද්ද මේ වෙච්ච අකරබැදිය කියලා ඉතින් කොඳුරලා කොඳුරලා ඉමීන්සරේ තොල්පොටි දෙක ඉමින් ඉමින් දෙදරලා වචන දැන් එළියට එනවා අනුන්ට කියනා වාගේ වචන වලින් කියනවා බණ ඉතින් තව කොච්චර වෙලා තියෙනවද දන්නේ කියලා. එහෙනම් බලන්න පැය දෙකක් තුනක් ඉන්නකොට අපිට මේක දරා බැරි දුකක් එහෙනම් කෙනෙකුට සතියක් එක දිගට නිදාගන්න කිව්වම ඇඳේ නිදාගෙන අඬනවා. ඇයි යාට නැකිట్లా ඇවිදින්න ඕනේ. එහෙනම් සතියක් විතර ඇවිදින්න කිව්වම ඉඳ ගන්න ඕනේ කියලා අඬනවා. බඩගින්න ඉන්න කෙනා බත් ඉල්ලලා අඬනවා. බත් පාර්සල් පාක් දීලා කන්න කියලා පොල්ලෙන් තැලුවාම කන්න බෑ කියලාත් අඬනවා. එහෙනම් බලන්න පින්වතුනි මේ ලෝකේ සැපයි කියලා කියන සෑම සංඥා සංස්කාර ධර්මයකම නාමයක රූපයකම දුක තියෙන ඇති. එහෙනම් මේවා තියෙන්නේ හැමතැනම භෞතික වස්තු වල නේද? එහෙනම් මේ භෞතික වස්තු වල තැම්පත් වෙලා තියෙන මේ දුක හේතුව මොකද්ද අපි අල්ලාගෙන ඉන්නවා මගේ මට අපේ කියන අයිතිය කියාගෙන එහෙනම් මේ දුකට හේතුව අල්ලාගෙන ඉඳීමේ අයිතිය එහෙනම් අයිතියට එකම විසඳුම දානයක් කොට පූජා කිරීම අන්න දුක නිරෝධ වුණා චතුරාර්ය සත්‍ය ධර්මය අපි තුල සම්පූර්ණ වුණා එහෙනම් මේ විදියට අපි දෙන සෑම දානයක් තුලින්ම අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙද්දී අපි මොනවද කරලා තියෙන්නේ? ආවලාට පින් ඕනේ, ආවලා දිව්‍ය ලෝකේ යන්න ඕනේ, මගේ දරුවා විභාගේ පාස් වෙන්න ඕනේ, මගේ අංශභාගේ සනීප වෙන්න ඕනේ, මගේ අම්මා තාත්තා ඉක්මනට මිය පරලව ගියන් ඒ ඉඩම් ටික ඔක්කොම මට පැවරෙන්න ඕනේ. ඒක බැංකුවට උකස් තියලා වාහනය ගන්න ඕනේ කියලා අපි දෙයියෝ වඳිනවා, බුදුන් වඳිනවා. බලන්න පින්වතුනි, දානේ දෙන්න දෙන්නේ නිවීම පිණිස දානය දෙන්නේ අරියත් බෝධිය පිණිස නමුත් අපි දානය දීලා තින්නේ මොකක් පිණිසද නැවත නැවත මේ ලෝකේ ඉපදෙන්න දුක් විඳින්න අඬන්න වැළපෙන්න එහෙනම් අපි තේරුම් ගනිමු මේ ලෝකේ දාන හතරක් තියෙනවා පින්වතුනි. ඒ දාන හතර තුලම තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ මට්ටම් අතරම් පළවෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි මේ භෞතික වස්තුවල තියෙන මේ බැඳීම නිසා ඇතිවෙච්ච ධර්මතාවය. එහෙනම් භෞතිකව අපි භාර්යාවට බැඳිලා නම් එයාදියා කවුරු හරි කෙනෙක් බැලුවා මේ මිනිසයා මරන්න හිතෙනවා. යම් කිසි අවස්ථාවක ස්වාම පුරුෂයාට අපි බැඳිලා නම් කාන්තාවක් දිහා එයා බලනකොට එයාට බත් දෙන්න හිතෙන්නේ ගෙදරින් එලවන්න හිතෙනවා. එදා ඉඳලා බයිනවා මොකද්ද මිනිස්සු අර මිනිස්සයා දිහා රවලා බැලුවේ කියලා. මේක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් බැඳීම නිසා දුක ඇති වෙන ක්‍රමවේදය බලන්න. අපේ පුතා අපේ දුව කියලා ඇඟේ හෙල්ලාගෙන කිරිදිදී හදනවා. එයා යම්කිසි අවස්ථාවක ලොකු වෙලා පිටුපාලා ගියාම පපුව පැලෙනවා පින්වතනි. කන්න විදියක් නැහැ, නිින්ද යන්නේ නැහැ. දුක දරා ගන්න බෑ. මගේ දරුවා මට අයිමි වුණා. අවුරුදු 20ක් කන්න බොන්න දුන්නා. අවුරුදු 20ක් ඉගැන්නුවා. මගේ මුළු ජීවිතේම කැප කෙරුවා. අද එයා අපට අයිති නැහැ. මට පිටුපෑවා කියලා ඇම් උම්මත් තැනම මානසික පිස්සෙක් වාගේ උම්මත් එකෙක් වාගේ අපි අගුණ කියන්නේ නැද්ද එහෙනම් මේ ලෝකයේ මේ බැඳීම නිසා දුක පවතිනවා. සෙනෙහස නිසා දුක පවතිනවා. තව එකක් තමයි අපේ වචනය තුළ වායු මට්ටමේ දුකක් පවතිනවා. ඒක තමයි නැති ගුණයක් අපි කියනවා. නැති ගෞරවයක් දොඩවනවා. නැති මාන්නයක් නඩත්තු කරනවා. අපේ ගුණ කිය කිය ඇවිදිනවා. අපි මේමයි ජීවත් උනේ. අපේ ගමතරන් ගමක් නැහැ. අපේ වංශය තමයි මේමයි කියලා ඒ නැති ගුණාංග හදාගෙන එයා නැති මාන්නයක් හදනවා. ඒ නිසා මාන්නය වැඩි මිනිසයා, උම්මත්තකයා, ආංකාරයේ උඩඟුව තියෙන මිනිසයා කියලා මිනිසුන්ගෙන් සමාජයෙන් අපි නිନ୍ଦා අපාස ලබනවා. එහෙනම් මේ වචනය තුල දුකක් තියෙනවා. ඒ වගේම තවත් දුකක් පවතිනවා. ඒක තමයි අපේ සිත තුල පවතින චිත්ත වීති. අපි ගෙයක් දැක්කාම අනේ අපරාධ මේ වගේ ගෙයක් හදාගන්න තිබුණා. මිනිස්සෙක් දැක්කාම බලන්න මොනතරම් ලස්සන මිනිස්සෙක්ද විශාල ආදායමක් උපයනවා. බොහොම කඩිසර මිනිස්සෙක් මේ වගේ මිනිස්සෙක් බඳින්න නැතුව අර කොයි වෙලෙත් නිදාගෙන බීගෙන ඇවිදින්න බීබද්දෙක් නේ බැන්දේ කියලා මේ මිනිස්සයා දිහා බලගෙන gedara මිනිස්සයාට බයිනවා. එහෙනම් මේ ලෝකේ මානසික චෛතසිකවල අපට දුක පවතිනවා. අපේ වචනවල දුක පවතිනවා. සෙනෙහසේ ආදරේ බැඳීම නිසා දුක පවතිනවා. භෞතිකව මේ මේ දේවල් මගේ අපේ කියලා අල්ලාගෙන ඉන්න නිසා දුක පවතිනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මට්ටම් අතරක් තියෙනවා පින්වතුනි. එහෙනම් මේ මට්ටම් හතරම අපට පුළුවන් දාණය තුලින් නිරෝධ කරලා දාන්න නැති කරලා දාන්න එහෙනම් අපි විසින් කළ යුත්තේ කොමක්ද මේ හැම දෙයක්ම දුකට හේතුවක් බව දැනගෙන අත්හැරලා දාන්න ඕනේ එහෙනම් දන් දෙන්නේ නිවන් දකින්න නැවත ඉපදෙන්න නෙමෙයි. එහෙනම් මේ දාණය සංඝසතු කොට පූජා කෙරුවා වාගේ සෙනෙහස සෙනෙහසට පූජා කරලා දාන්න. අනේ මේ දරුවා කොච්චරනම් සංසාරේ ඉපදෙන්න ඇද්ද? මෙයා දරුවෙක් නොවෙච්ච අම්මා තාත්තා කෙනෙක් මේ ලෝකේ නෑ නේද? එහෙනම් ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ම කිරියම්මා කිරියත්තා කෙනෙක්ම මෙයා සෙනෙහසෙන් රැවට්ටුවා. ඒගොල්ලෝ මුලා වුණා. මාවත් මුලා කරගන්න කිරියත්තේ කිරියම්මේ කියලා මෙයා කරේ එල්ලෙනවා. මා මාව මුලා කරන්න ආපු මෝහයක් මේක මේ විදිහට අපි ධර්මානුකූලව බලලා එයාට අවශ්‍ය යුතුයකම් වගකීම් ටික විතරක් කරලා පැත්තකට ගෙයින් අපේ ಗುಣධර්ම වඩනවා rahat වෙන්න මේ සංසාරේ ඉපදෙන නිසා නේද සෙනෙහස ඇති වෙන්නේ මේ සංසාරේ ඉපදුන නිසා නේද ආදරය ඇති වෙන්නේ ඒ නිසා නේද ජීවත් වෙන්න මෙච්චර දුක් විඳින්නේ මේ ධර්මතාවයේ දැකලා නිරෝධ වෙන්න එයා අවශ්‍ය කටයුතු කරනවා නම් එයා ආපෝ මට්ටමේ සෙනෙහසේ මට්ටමේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි ele. කෙනෙක් වචන වලින් වැරදි කරන්නේ නැත්නම් මාන්‍ය උඩඟු ආහංකාරයෙන් නඩත්තු කරන්නේ නැත්නම් මේ ලෝකයේ අන්ත අසරණ මිනිසයා මම යටාත් පාත් වෙච්ච මිනිසයා මම වටිනාකමක් නැති මිනිසයා මම කියලා හිතලා හැමෝටම කීකරු වෙලා හැමෝටම උදව් උපකාර කරනවා නම් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් හැමදාම කතා කරනකොට තමන්ගේ අඩුපාඩුකම් කියනවා නම් තමන්ට දොස් කියා ගන්නවා නම් හැමෝටම ප්‍රශංසා කරනවා නම් හැමෝටම ගෞරව කරනවා නම් කිසිම මොහතක Tamanට වටිනාකමක් දෙන්නේ නැත්නම් එයා වචනේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි පින්වතුනි සිතිවිලි වලින් ලෝභය, ද්වේෂය, මෝහය, රාගය ඇති කරගෙන නැවත නැවත සංස්කාර ධර්ම නිර්මාණය කරගෙන අවිද්‍යාවෙන් ගිලිලා යනවා නම් ඉපදෙන්න හේතු අදා ගන්නවා නම් කල්පනා කරලා බලන්න එයා තාම චෛතසිකයේ තුල චතුරාර්ය අවබෝධ වෙලා නැහැ. සිතේ වචන වලින් සිතේ ඇතිවෙන ස්වභාව වලින් රූප වලින් ඒ සිතවිලි වලින් එයාට ලෝභ දේශ මොහ රාග ඇති වෙන්නේ නැත්නම් වෛරය ඉපදෙන්නේ නැත්නම් මොනතරම් ශ්‍රේෂ්ඨද චෛතසික වලින් දුක නිරෝධ කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා එහෙනම් දානය කියලා කියන්නේ දුකට හේතු නැති කරන ක්‍රමවේදයන් දුකට හේතු වෙච්ච සියලුම දේවල් අත්හැරලා දුක නිරෝධ කරන ප්‍රතිපදාවක් එහෙනම් අද දාණය අපි පාවිච්චි කරලා තියෙන්නේ සැප විඳින්න, පින් ලබා බලාපොරොත්තුෙන්, කුසල් බලාපොරොත්තුෙන් අරලියගා මන්දිරේ ඉපදෙන්න ඕනේ, සක්විති රජ වෙන්න ඕනේ, මයේ ශාක්‍ය දෙවියෙක් වෙන්න ඕනේ, විමාන ලබා ගන්න ඕනේ, මේඝ පළඳනා ලබා ගන්න ඕනේ, ඊළඟ බුද්ධ ශාසනයේ ඉපදෙන්න ඕනේ, ඒ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ඕනේ. බලන්න පින්වතුනි, අත්තරින්ද දේශනා කරපු ධර්මය අද අල්ලා ගන්න ධර්මයක් වෙලා නේද? ඉපදීම නවත්තන්න දේශනා කරපු දානය කියන සූත්‍රය අද ඉපදෙන්න හේතුවක් වෙලා නේද? විමුක්තියට දේශනා කරපු හේතුව සංසාර පැවැත්මට හේතුවක් වෙලා නේද? එහෙනම් මේ අවබෝධය නැතුව අවිද්‍යාවෙන් තමයි මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ දානේ පූජා කරලා මේ දානානිසංස ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ අපි සියලෝම දෙනා දැනගත්තා දානය කියන්නේ එසේ මෙසේ ධර්මයක් නෙමෙයි මගේ නිවන් පණිවිඩය තථාගතයන් වහන්සේ මට දේශනා කරපු ධර්මපදය එහෙම නැත්නම් ධම්මපදය කියලා අපි කියනවා එහෙනම් මේ ධම්මපදයේ හැමෝම අද ඉඳලා පුරුදු කරන්න ඕනේ. සෙනෙහස මනසින් අත්තරින්න. උඩඟුව මාන්නේ වචනේ තියනවා නම් අත්තරින්න. චෛතසිකවල ලෝභ දේශ මොහ රාග තියනවා නම් අත්තරින්න. භෞතිකව දුක් විඳින්න බැඳීම් පවතින දේවල් තියනවා නම් හැම දෙයක්ම කෙත් වතු පිටි භාර්යාව ස්වාමි පුරුෂයා දරුවෝ ගෙවල් දොරවල් මුතු මැණික් හැම දෙයක්ම මනසින් අත්හැරලා දාන්න පින්වතුනි අපි මැරෙනකොට භාර්යාව ස්වාමි පුරුෂයාව දරුවවත් මුණුබුරා කවදාවත් එක්කගෙන යන්න බෑ. අපේ පෙට්ටගම් වල අල්මාරි වල තියෙන සල්ලි ගෙනියන්න බෑ. ගිය සතියේ ගත්ත අලුත් සර්ම සෙට් එක කමිසෙ ගවුම සාරිය අරගෙන යන්න බෑ පිංගතුනි කකුලේ තියෙන සෙරප්පු දෙක මෝචරිය මිනිස්සයා ගලව ගන්නවා මුද්ද ගලව ගන්න බැරි නම් ඇඟිල්ල ගලවලා හරි ඇඟිල්ල කපලා හරි මුද්ද ගලවනවා මේ ලෝකේ මොකවත් අපට ගෙනියන්න බෑ ඉන්න මිනිස්සු බලාත්කාරයෙන් ඒව අත්පත් කරගන්නවා අනුන්ට මංකොල්ල කන්න මොකටද මෙච්චර දුක් විඳලා එකතු කරන්නේ ගෙනියන්න බැරි දේවල් මොකටද මෙච්චර බයිරෝ ආරක්ෂා කරන්නේ සංසාරයේ දුකයි නම් ඉපදීම දුකයි නම් අපේ අම්මා තාත්තා මැරුණ එක අපි ඇස්ස දැකට දැක්කා නම් ගමේ ගොඩාක් කට්ටියගේ මරණ පින්කම් වලට අපි සහභාගී වුණා නම් ඇයි අපි මරණ බව තාම අපට වැටහෙන්නේ නැත්තේ එක දවස අපේ ජීවිතය අපට විශ්වාස නැත්නම් මාගේ මරණය ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා නම් ඇයි පින්වතුනි තාම මේ දුක නිවා ගන්න මේ කටයුතු කරන්නේ නැත්තේ ලබාපු මිනිසත් භවයේ මේ දුක නිතර නතර කරගන්න ඉපදීම නතර කරගන්න වැඩ නිමා කරගන්න තාම අපි වැඩ පටන් ගන්න නැත්තේ ඇයි එහෙනම් අද ඉඳලා මේ කමඨාන වඩන්න ඕනේ. සෑම භෞතික වස්තුවක් තුළම චතුරාර්ය සත්‍ය පවතිනවා. සෑම බැඳීමක් තුළම චතුරාර්ය සත්‍ය පවතිනවා. බැඳීම කියන්නේ දුකක්. ඒ බැඳීමට හේතුව තමයි මොනුබුරා මිනිබිරිය අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව මගේ කියන බැඳීම. එහෙනම් මේ ලෝකයේ හැම කෙනාටම භාර්යාව වෙච්ච කෙනෙක්, හැම කෙනාටම ස්වාමි පුරුෂයා වෙච්ච කෙනෙක්, හැමෝටම දරුවා වෙච්ච කෙනෙක්, හැමෝටම අම්මා තාත්තා වෙච්ච කෙනෙක් කියලා ඉතල බලන්න දුකට හේතුව නිරෝධ වෙලා ගින් ඒ සෙනෙහස තුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් මේ විදියට පටවියාපෝ තේජෝ වායෝ තුලින් මේ පවතින සෑම සංඥා සංස්කාර ධර්මයේ තුලින් අපි මේ දානය කියන පාරමිතාව පුරන්නට ඕනේ මේ දානය තුලින් අපි ලබාපු මිනිසත් භවයට අවසාන කටයුතු කරගන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවය ඒ කාන්ත වශයෙන්ම අවසාන භවයේ බවට පත් කරගන්න මේ දානානිසංස ධර්ම දේශනාව මේ අවබෝධය ප්‍රඥාව කමඨාන අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න.